හැම දිනකටම තෙරුවන් සරණයි. අද දවසේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද දවසට નિયમિત මාතෘකාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ කතා කළේ ප්‍රසාද රූප පිළිබඳව චක්කු සෝත ඝාන කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ කියන මේ ප්‍රසාද රූප තුන ගැන අපි කතා කළා. එතනදි විශේෂයෙන් අපි සිහිපත් කළා රූප නේත්‍රයට ගෝචර වෙන රූපය කියලා කිව්වහම රූප කියන වචනය සමස්ත රූප භාවිත වෙනවා. නමුත් මෙහිදී රූප කියලා කියන්නේ වර්ණ රූපය පමණයි ඇසට ගෝචර වෙන්නේ. ඊළඟට කනට ශබ්ද රූපය පමණයි. ඊළඟට නාසයට ගන්ධ රූපය පමණයි. ඒවා පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කළා. ඊළඟට අපිට තව ප්‍රසාද රූප දෙකක් ඉතිරි වුණා කතා කරන්න රස රූපය සහ පොට්ටබ්බ රූපය. ඒතර රස රූපය කියලා කියන්නේ දිවට අරමුණු වෙන රූපය. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප හතර තියෙන ඕනෑම තැනක අනිවාර්යෙන්ම තියනවා වර්ණ ධාතු. ඊළඟට වර්ණ රූපය තියෙනවා. ඊළඟට ගන්ධ රූපයක් තියෙනවා. මේ කියන දිවට ගෝචර වෙන රස රූපයත් පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප තියෙන සෑම තැනකම අනිවාර්යෙන්ම පවතින රූපයක්. එතකොට ඒක දැනෙන්නත් පුළුවන් නොදැනෙන්නත් පුළුවන්. නමුත් හැමතැනකම රස රූපයක් පවතිනව අනිවාර්යයි. ඒක අපේ දිවට දැනෙනවද නැද්ද කියන එක ඒක අපේ දිව පිළිබඳව සහ අර රස රූපයේ තීව්‍රතාවය පිළිබඳ කාරණයක් වෙනවා. නමුත් හැමතැනකම අඩු වැඩි වශයෙන් මේ රස රූපය පවතිනවා. එතන මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා ජීවහා ප්‍රසාදේ නිසා එහි උපදනා විඥාණයට දැනෙන්නා වූ රූපය රසයය ආහාර පානයන්හි ඇති උණුසුම් බව සිසිල් බව තද බව මොලොක් බව දැනෙන්නේ දිවෙහි ඇති කාය ප්‍රසාදයේ අසුර කොට උපදනා කාය විඥාණයට ජීවහා ප්‍රසාදයේ උපදනා විඥාණයට දැනෙන්නේ රසය පමණකි දැන් අපේ දිවට ආහාරයක රස්නේ එහෙම නැත්නම් උණුසුම දැනෙනවා. ඒ වගේම ආහාරයක සිසිල් බවක් දැනෙනවා. ආහාරයක තද බව සමහර දේවල් අපි අනුභව කරන්න ගියන් පස්සේ දිවේ ඇනෙනවා, හැපෙනවා. ඒ වගේවත් එක්කලා අපිට ඒකේ තද ගතිය දිවට දැනෙනවා. එතකොට මේ විදිහට උණුසුම, සිසිලස, තද බව ඒවා දිවට දැනෙන්නේ දිවේ තියෙන කාය ප්‍රසාදයට. අපි ඉහතදී පහුගිය දිනවල කතා කළා දැන් නේත්‍රයට වර්ණ රූපේ ගෝචර වෙනවා වගේම ඒ නේත්‍රේ මොකක් හරි හැපුණොත් ඒක දැනෙනවා මොකද ඒවත් එක්කලා අර කාය කාය ප්‍රසාදයත් එහි පවතින නිසා ඊළඟට කනේ සෝත ප්‍රසාදේ වගේම මොනවා හරි හැපුණොත් ඇනුනොත් රිදෙන්නේ එතන කාය ප්‍රසාදයක් තියෙන නිසා. ඒ වගේ තමයි මේ දිවෙහි අපට රසය දැනගන්නා ස්වභාවයක් පවතිනවා. ඒක જીවහා ප්‍රසාදයෙන් සිද්ධ කරන්නේ. හැබැයි දිවේ තියෙන જીවහා ප්‍රසාදය විතරක් නෙමෙයි කාය ප්‍රසාදයක් පවතිනවා දිවේ හැමතැනකම. ඒ නිසා අපි අනුභව කරන දේවල් වල හෝ කටට මොකක් හරි අරගෙන හැපුවොත් අපිට ඒවැය තියෙන උණුසුම සිසිලස තද බව ආදී දිවට හඳුනා ගන්න පුළුවන් කාය ප්‍රසාදය නිසා නමුත් රසය දැනෙන්නේ ජීවහා ප්‍රසාදයටයි ජීවහා ප්‍රසාදයට දැනෙන ස්වභාවය තමයි මේ රස කියලා හඳුන්වන්නේ රස රූපයද වර්ණ රූපය මෙන් මහා භූත සතර ලැබෙන සෑම තැනකම සෑම වස්තුවකම ඇත්තේය. එහෙත් ආලෝක සුලං රන් රිදී මුතුමැණික් ආදී ඇතැම් වස්තුවල රසය මද බැවින් හෝ තෙත් නොවන බැවින් හෝ જીවහා ප්‍රසාදයේ නොගැටේ. එබැවින් ඒවායේ රසයක් ඇති බව නොදැනේ. රසය જીවහා ප්‍රසාදෙහි ගැටීමට තෙත් ගතිය තිබිය යුතුයි. වතුර නොඅල්ලන තෙත් නොවන දෙයක් දිවමත්ුවට පැමිණියහොත් එය කාය ප්‍රසාදෙහි ගැටීමෙන් කාය විඥානයේ ඇතිවනු විස එහි රස જીවහා ප්‍රසාදයේ ගැටි જીවහා විඥානයේ නූපදී. එපඳු තද වස්තුන් ලෝකයා විසින් නීරස වස්තු හැටියට සලකනු ලැබේ. එහෙත් ඒවායේද රසය ඇත්තේ. දැන් එතකොට පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මහා භූත රූප ඇති සෑම තැනකම අනිවාර්යෙන්ම රස රූපය තියෙනවා. නමුත් විවිධ කාරණා මත ඒක නොදැනෙන්නට පුළුවන්. ඒකේ ප්‍රධාන කරුණක් හැටියට මහානායක හඳුරු පැහැදිලි කරනවා. ඒ රස රූපය දැනෙන්න නම් එතන යම්කිසි තෙත් ගතියක් තිබීම ප්‍රයෝජනවත් වෙනවා. වැදගත් වෙනවා. ඒ වගේම අර ධාතුන්හි තියෙන තද බව වැඩි නම් ඒවාෙහි රසය එතරම් ප්‍රකට නොවෙන්න පුළුවන්. ඒතර මේ වගේ කාරණාත් එක්ක රන් රිදී මුතු මැණික් ආදී තද වස්තු ගත්තාම ඒවාෙහි අපි කටට ගත්තට දිවට ගත්තට ඒකේ 아무තු රසයක් අපිට නොදැනෙන්න පුළුවන්. අපි හිතමු මණික් ගලක් වගේ දිවේ තියලා අපි රස කරලා බැලුවොත් අපිට ඒකේ යම්කිසි සිසිල් ගතියක් උණුසුම ගතියක් තද ගතියක් දැනෙන්න පුළුවන් අර කාය ප්‍රසාදයට. හැබැයි ඒකේ 아무තු රසක් අපිට නොදැනෙන්න පුළුවන්. එතකොට රත්තරන් රිදී ආදියත් ඒ විදිහට දිවේ තියලා බැලුවොත් අපිට 아무තු රසයක් නොදැනෙන්නට පුළුවන්. ඉතින් එහෙම වෙන්නට හේතුව ඒ රසය නැති නිසා නෙමෙයි. ඒ රසය ඊටාම සූක්ෂමයි. ඒක දිවට හඳුනා ගන්නට අවශ්‍ය අර තෙත් ගතිය ආදිය ක්‍රියාත්මක නොවීම. එතකොට මෙතන මහානායක හඳුරු පැහැදිලි කරනවා ආලෝක සුලං ආදීෙහි. දැන් සුලඟෙහි අපි කතා කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතරම තියෙනවා. මොකද වායුව විතරක් සුලඟ විතරක් වායෝ ධාතුව විතරක් තියෙන විදිහක් නැහැ කොතනකවත්. ඒ හැම තැනකම ධාතු හතරම එකට තියෙනවා. ඊළඟට ආලෝකය කියන තැන පවා ඉතා සූක්ෂම රූප කොටාස තියෙනොයි කියන බව අපි මුල් පාඩම් වලදී කතා කළා. ඒ නිසා ආලෝකයේ පටවියාපෝ තේජෝ ආයෝ කියන මේ ධාතු කොටස් සූක්ෂම වශයෙන් හරි තියෙනවා නම් ඒ තියෙන හැම තැනකම වර්ණ ගන්ධ රස ඕජාවන් පවතිනතර රස රූපයක් එහි පවතින. මිහිරිය, තික්තය, ලුණොය, ඇඹුලය, කසටය, කටුකයයි ප්‍රධාන රස සයකි. එතකොට ලෝකයේ ප්‍රධාන රස හයක් තියෙනවා. දැන් ආයුර්වේදේ පවා ඒවා උගන්වනවා. අම්ල, මధుර, ලවණ, තික්ත, කටුක, කසාය කියලා. එතකොට අම්ල කියලා කියන්නේ ඇඹුල් ගතිය. මధుර කියලා කියන්නේ මිහිරි බව, ප්‍රණීත බව. ලවණ කියලා කියන්නේ ලුණු රසය. තික්ත කියලා කියන්නේ තික්ත රස, කටුක කියලා කියන්නේ දිවට දැනෙන සැරගතිය. එතකොට ඒකත් එක්තරා රසය. එතකොට සීනි සකුරු බත් කිරි ආදී රසය මිහිරිය. එතකොට ඒ පැණි රස විතරක් නෙමෙයි කිරි රස ආදී මිහිරි රස මధుර රසය හැටියට එහෙම නැත්නම් මිහිරි රසය හැටියට ගන්න. ඉඟුරු මිරිස් සුදුලුණු ආදී රසය කටුකය. එතකොට අනිත් ඒවා පැහැදිලි නිසා මහානායකහන මෙහිදී අනිත් ඒවා ගැන එච්චර අවධානය යොමු කරලා නැහැ. ලුණු රසය කොහොමද කියන එක අපිට දැනෙනවා, ඇඹුල් රසය දැනෙනවා. ඊළඟට තිත්ත රසය දැනෙනවා. ඉතින් ඒවා අපට වඩාත්ම ප්‍රකටයි. කසට කසට රසය කියන එකත් ඒ වගේ. කහට රස කියන එක අපට හුඟක් පළපුරුදු රසයක්. රසයන්ගේ නානත්වයේද වර්ණාදීන්ගේ නානත්වය මෙන් ඒ ඒ වස්තුවල භූතයන්ගේ අඩු වැඩිකම් ආදිය සිදුවන්නේ. එතකොට සමහර ද්‍රව්‍ය වල රසය වැඩි වෙන්නක් සමහර ද්‍රව්‍ය වල රසය අඩු වෙන්නත් හේතුව මොකද්ද? ඒ ඒ ද්‍රව්‍යයන්හි අර මහා භූත ඒක රාශී වෙලා තියෙන ස්වરૂපය. ඒවා එහි සංකලනයේ තියෙන වෙනස නිසා අපිට ඒවාෙහි රසය අඩු වැඩි වශයෙන් දැනෙන්න පුළුවන්. නමුත් සතර මහා ධාතුන් තියෙන සෑම තැනකම අනිවාර්යෙන් රස රූපේ තියෙනවා. නමුත් ඒකේ අඩු වැඩිකම් සිද්ධ වෙන්නට පුළුවන් අර ධාතුන්ගේ සංයෝගයේ වෙස්කම් මත. ඊළඟට ස්ප්‍රස්තව්‍ය රූපය. දැන් අපි මේට ඉහතදිත් පැහැදිලි කළා ස්පර්ශය කියන වචනය ගොඩාක් වෙලාවට ධර්මයේ යෙදෙන්නේ සිතේ ඇති වෙන ගුණයක් හැටියට. පස්ස චෛතසිකයේ හැටියට. පස්ස කියලා කියන්නේ ස්පර්ශය. එතකොට අරමුණක් සැබවින්ම ස්පර්ශ කරනවා නම් ස්පර්ශ කරන්නේ සිතේ. ඒ නිසා තමයි පස්ස කියලා චෛතසිකයක් ගැන කියෙන්නේ. කයින් ඇත්තටම එහෙම ස්පර්ශ කරනවා කියලා අපි හඳුන්වනවා ඒ පොට්ටබ්බ රූපය එතනදි වෙන්නේ අර අපි මුලින් කතා කළානේ ඇහැට වර්ණ ධාතුව වර්ණ රූපේ ගෝචර වෙන හැටි කනට ශබ්ද රූපේ ගෝචර වෙන හැටි හැබැයි ඒ දෙක දුරතියා තමයි ආරමුණු වෙන්නේ. ඒ නිසා අසම්ප්‍රාප්ත ඒ නිසා අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක කියලා ඒවා හැඳින්වෙනවා. එතකොට ඝාන විඥානයේ, જીවහා විඥානයේ සහ ඝානය මේ ගානේන්ද්‍රයට ගෝචර වෙන ගන්ධ රූපය ඊළඟට જીවහා ප්‍රසාදයට ගෝචර වෙන රස රූපය කාය ප්‍රසාදයට ගෝචර වෙන ස්පෂ්ටව්‍ය රූපය එහෙම නැත්නම් පොට්ටබ්බ කියන මේ රූපයන් ඍජුවම ඇවිල්ලා ඒ ප්‍රසාද රූපයේහි හැපුණහම ගැටුණහම තමයි ඒ ස්වභාවය දැනෙන්නේ ඒ නිසා ඒවා හඳුන්වනවා සම්ප්‍රාප්ත විෂයග්‍රාහක කියලා. අර පැමුණුනහම තමයි ප්‍රසාද රූපේ වෙත ඇවිල්ලා ඒක සමග සම්බන්ධ වුණාම තමයි ඒක දැනෙන්නේ. හැබැයි මේ සම්බන්ධ වෙනවා ස්පර්ශ වෙනවා ගැටෙනවා කියන මේ காரணවලදී අපි විශේෂයෙන් පෙරදින එකත් සිහිපත් කළා. ඇත්තටම පරමාර්ථ වශයෙන් ගත්තහම මේ රූප ධර්මයන්හි එකිනෙක ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ ඇයිද එහෙම එහෙම කියන්නේ? මේ සෑම රූප කලාපයක්ම අතරේ ආකාශ ධාතුව පවතිනවා. ඉතින් ආකාශ ධාතුව පවතිනකොට එකින් එක ගැටෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. කොච්චර වේගෙන් හැපුණත්, ගැටුණත්, ගැහුවත්, තැළුවත් ඒවාෙහිදී අර වායෝ ධාතුවත් එක්කලා ඇතිවෙන චලනය නිසා ඇතිවෙන කම්පණය නිසා යම්කිසි බිඳීමක්, කැඩීමක්, දෙදරීමක්, තැලීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒක අර රූප රූපයන් ඕනෝන් ගැටීමෙන් සිද්ධ වෙනවා නෙමේ ඒ රූපයන්ගේ බලපෑම නිසා ඇතිවන తত্ত্বය. දැන් අපි අර ආප්පයක් පිලිස්සීම ගැන කතා කළේ. දැන් මේවා මේ අභිධර්මයේ මූලික කරුණු හැටියට වැදගත්ම කාරණා. ආප්පයක් පිලිස්සීම ගැන කතා කරනකොට අපිට බැලුව බැලමට හැඟෙන්නේ, පෙනෙන්නේ, දැනෙන්නේ අපි හිතලා තියෙන්නේ දියාරු පිටි ටිකක් තාච්චියට දාලා ඒක ලිපේ තියලා ගින්දර දැම්මන් පස්සේ දැන් ඒ ගින්දරෙන් අර ආප්පය පිලිස්සෙනවා. ඒක ඊට පස්සේ අඟුරු වෙන්නේ, අලු වෙන්නේ මේ අපි ලිපේ පත්තු කරන ගින්දර ටික. ඒ ගින්දර ටිකෙන් තමයි මේ වැඩේ කරන්නේ වගේ බැලුව බැලමට පේන්නේ. නමුත් පරමාර්ථ වශයෙන් එතන කතා කරනකොට අපි පැහැදිලි කරගත්තා ඒ ගින්දරවල බලපෑමෙන් අර තාච්චියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කලාපවල තේජෝ ධාතුව උත්සන්න. එතකොට ගින්දරෙන් කරන්නේ බලපෑමක් ඇති කිරීම. බලපෑමක් ඇති කරනකොට තාච්චියේ තියෙන රූප කලාපවලම තමයි මේ වෙනස ඇති වෙන්නේ. එතකොට එහෙම නැතුව මේ අපි ලිපේ පත්තු කරන ගින්දර තාච්චිය ඇතුළට ගිහින් තාච්චිය රත් වෙනව නෙමෙයි. එහෙම ලිපේ ගින්දර තාච්චිය ඇතුළට යන්න විදිහක් නැහැ. යන්න විදිහක් නැත්තේ මේ හැම රූප කලාපයක් අතරම අවකාශ ගුණයක් තියෙනවා. අතකොට ලිපේ ගින්දර ටික තාච්චිය ඇතුළට ගියොත් එහෙම තවදුරටත් එතන තාච්චියක් හිටින්නේ නැහැ. ඒ නිසා තාච්චිය හැටියට එතන පවතින නම් ඒ රූප කලාපවල ඒ තාච්චියක් වශයෙන් තියෙන බන්ධනේ එතන පටවි ධාතු අධිකව ඒ ගොඩනගෙන බන්ධනේ හැමම තියෙන්න ඕන. ඒක වෙනස් වෙලා හරියන්නේ වෙනස් වුණොත් එතන තාච්චියක් නැහැ. දැන් එතකොට ගින්දරෙන් මොකද්ද කරන්නේ? අර තියෙන රූප කලාප වලට යම් බලපෑමක් ඇති කරන. ඒක තමයි ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. දැන් මේ සූවිසි ප්‍රත්‍ය ගැන කතා කරනකොට, පටිච්චසමුපාද ගැන කතා කරනකොට මේවා ප්‍රත්‍ය වෙනවා. නිසා හටගන්නේ. එතකොට මෙය නිසා මෙය හටගන්න. එය මෙය මෙය මෙය බවට පරිවර්තනය වෙනවා නෙමෙයි. අපි කියවනේ භෞතික විද්‍යාවේ දක්වන කාරණා සහ බුදුදහමේ පෙන්වන කාරණා අතර වැදගත්ම තැනක් තමයි භෞතික විද්‍යාවේ සාමාන්‍ය පැහැදිලි කිරීම වල කරන්නේ ශක්තියින් විනාශ වෙන්නේ නැහැ ඒවා පරිවර්තනය වෙනවා. එය තව එකක් බවට පත් බුදුදහමේ දක්වන විශේෂම කාරණේ තමයි මොනම නාම ධර්මයක්වත් මොනම රූප ධර්මයක්වත් තව එකක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. හටගත් නාම රූප ධර්මයන් ඒ ස්වરૂපයෙන්ම නිරුද්ධ වෙනවා. එතකොට වෙනස් වෙනස් රූප කලාප හට ගන්න පුළුවන් ප්‍රත්‍ය වෙනස් වීම නිසා. ඒතර ප්‍රත්‍ය වෙනස් වෙනවා කියලා කියන්නේ බලපාන කරුණු, උදව් වෙන කරුණු, සාධක වෙන කරුණු වෙනස් වෙනවා. දැන් එතකොට මෙතෙක් වේලා තාච්චිය තිබුණේ සිසිල් පරිසරයක නිසා එහි රූප කලාපවල තේජෝ ධාතුව අඩු මට්ටමකින් තමයි තිබුණේ. දැන් තාච්චිය යටි ගින්දර වදින උණුසුම් පරිසරයකට යොමු වෙනවා. එතකොට ඒ තේජෝ ධාතුවේ බලපෑම නිසා ප්‍රත්‍යවීම නිසා අර තාච්චියේ තියෙන රූප කලාප වල තේජෝ ධාතුව උත්සන්න. උත්සන්න වෙනකොට තාච්චිය ගිනියම් වූ ආකාරයකට දැනෙනවා. ඊට පස්සේ තාච්චියේ තියෙන උණුසුම් රූප කලාප හේතු කොටගෙන ප්‍රත්‍ය කොටගෙන උපනිශ්‍රය කොටගෙන අර දියාරු පිටිවල මෙතෙක් වෙලා තිබුණු සිසිල් ගුණයෙන් යුක්ත කියන්නේ අඩු තේජෝ ධාතුවකින් යුක්ත රූප කලාප වැඩි තේජෝ ධාතුවකින් යුක්ත රූප කලාප හැටියට නිර්මාණය වෙන්න පටන් එතකොට අර මුලින් තිබිච්ච උණුසුම අඩු රූප කලාප උණුසුම වැඩි රූප කලාප බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ සිසිල් ගුණයෙන් යුක්ත රූප කලාප සිසිල් කියන්නේ උණුසුමේ අඩු බව නිතර සිසිල් ගුණයෙන් යුක්ත රූප කලාප ඒ ආකාරයෙන්ම නිරුද්ධ වෙනවා. අලුතෙන් බලපෑම් ඇති කරන බාහිර තේජෝ ධාතුව නිසා ඊළඟට ඊළඟට හටගන්න රූප කලාප තේජෝ ගුණය අධික අධික රූප කලාප වශයෙන් නිර්මාණය වෙන්නට පටන් අපි මේක ඉහතදිත් කතා කළානේ අර කඩදාසියකට ගිනි තිබ්බම කොහොමද වෙන්නේ කියලා. එතකොට අන්න ඒ වගේ තමයි කයට යමක් හැපෙනකොට පොට්ටබ්බ කියලා කියන්නේ ඒ කයට යමක් හැපෙනකොට අර බාහිර රූප කොටාස වල ප්‍රත්‍ය වීම බලපෑම හේතු කොටගෙන මෙතන තියෙන රූප කලාප වෙනස් වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපේ අත මොකක හරි හැපුණාම ඒක ඉදිමෙන්නේ අස්ති බිඳෙන්නේ තුවාල වෙන්නේ මොකක් නිසාද? අර හැපෙන තැන ඒ වායෝ ධාතුවේ සහ පඨවි ධාතුවෙන් ඇති කරන කම්පණය හේතු කොටගෙන මෙතන තිබුණු සැකැස්ම ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට බැරි වෙනවා. ඒකට අමතර බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම ඇති වෙනකොට මෙතෙක් තිබිච්ච රූප කලාප වෙනස් වෙලා, වෙනස් වෙලා කියන්නේ ඒවා නිරුද්ධ වෙලා අලුතෙන් හටගන්න රූප කලාප වෙනස් වෙනස් ආකාරයෙන් හටගන්න. ඒක තමයි අපිට ඉඳිමෙනවා කියලා දැනෙන්නේ, රතු වෙනවා කියලා දැනෙන්නේ, රිදෙනවා කියලා මේ කාය පීඩාවක් ඇති කරන ආකාරයට දැන් මෙතෙක් වෙලා රිදුමක් තිබුණා දැන් අර වැදුනක් පස්සේ රිදුමක් හටගන්නවා. එතකොට රිදුම හටගන්නට අමතර පීඩාවක් එතට ඇති උනේ කොහොමද? ඇතුළත අර ඇති වෙන වායු පීඩනය වෙනස් වෙනවා. එහෙම නැත්නම් ආපෝ රූප කලාප වෙනස් වෙනවා. තේජෝ රූප කලාප වෙනස් වෙනවා. පඨවි රූප කලාප වෙනස් වෙනවා. එතන මෙතෙක් තිබිච්ච ඒ ස්වરૂපය එක්තරා රටාවකට සැකසීගෙන ගියා ඒ සැකසීගෙන ගිය රටාව වෙනස් වෙච්ච ගමන් ඒ වෙනස අපේ විඥාණයට දැනෙන්න ඒ වෙනස දැනෙන ආකාරය කටුකනම් අපි ඒකට දුක් වේදනාව කියනවා. ඒක සෞම්‍ය නම් අපි ඒකට සුඛ වේදනාවයි කියලා කියනවා. එතකොට ඒ විදිහට විඥානය විසින් හඳුනාගන්නේ කටුක ස්පර්ශයක් දුක් වේදනාවක් ඊළඟ සුවදායක ස්පර්ශයක් මෘදු ස්පර්ශයක් ඒ කියන්නේ සුඛ වේදනාවක් එතකොට කාය විඥානයේ විසින් තමයි සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් දැන් හැට කනට නාසයට දිවට ගෝචර වෙන අරමුණු පිළිබඳ උපේක්ඛා සහගත සිත් ටිකක් තමයි පහළ වෙන්නේ. උපේක්ඛා සහගත චක්කු විඥාන, උපේක්ඛා සහගත සෝත විඥාන, උපේක්ඛා සහගත ඝාන විඥාන, උපේක්ඛා සහගත જીවහා විඥාන. ඒවා පිළිබඳව මම කැමැතිද අකමැතිද කියලා පහළ වෙන්නේ මනෝද්වාරිකව ඒවා පිළිබඳව සිතන ආකාරය මත. එහෙම නැත්නම් අරමුණ ගන්නෙ උපේක්ඛා සහගතව. හැබැයි කාය විඥාණය ඍජුවම සුඛ සහගත දුක්ඛ සහගත කියන දෙආකාරයෙන් අපට ප්‍රකටව දැනෙනවා. ඒ මොකක් නිසාද? අර බාහිර ආරම්මණයන් නිසා බාහිර පොට්ටබ්බය නිසා කයේ රූප කලාපල යම්කිසි වෙනසක් ඇති වෙනවා. ඒ ඇති වෙන වෙනස තමයි අපිට දැනෙන්නේ අර විදිහට සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව වශයෙන්. ඉතින් මේවා නැවත නැවත කල්පනා කරලා හරි හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මොකද ඒවා තේරුම් ගැනීම තුළ තමයි අපිට ඇත්තටම දැන් මේ අභිධර්මයේ අපි ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයේ වැදගත්කම මොකක්ද? මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියන එක හරියට දැනෙනකොට තමයි මේ ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය අපිට දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් මේවා ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනකොට මේවා ක්‍රියා කිරීමේ ස්වરૂපය අපිට දැනෙන්නේ නැහැ. ඒවා මූල ධර්ම වශයෙන් ගත්තාම කොහොමද තියෙන්නේ? ඒවා මූලික ස්වરૂපය මොකද්ද? ක්‍රියාකාරී ස්වરૂපය මොකද්ද? ඒවා අපට වැටහෙන්නේ නැති වෙනකොට අපිට මෙතන වෙනම චිත්‍රයක් වෙනම දර්ශනයක් නැවෙයි. දැන් වෙන ලොකු ඈතක යන්න ඕනේ. අපි දැන් කතා කරපු උදාහරණයම ගත්තන් පස්සේ තාච්චියට දාන පිටි ටිකෙන් ආප්පයක් සැකසෙනවා කියන එක අපි සාමාන්‍යයෙන් හිතනවට වඩා වෙනස් ක්‍රියාවලියක් එතන සිද්ධ වෙනවා. ඊළඟට අපි පහුගිය දවසක ඒ වගේම කාරණයක් කතා කළා අර යම්කිසි ගහක අත්තක් පාත් වෙලා තියෙනකොට අපි ඇත්තට රුකුල් දීමක් හැටියට කරුවක් දෙබලක් එහෙම නැත්නම් මේ ආධාරකයක් තියෙනවා. එතකොට මේ දෙබල කනුව ආධාරකය අපිට අතින් ඇල්ලුවාමත් ඇහෙන් බැලුවාමත් අපිට පේන්නේ මේ පටවි ධාතු ගොඩක් එහෙම නැත්නම් මේ පටවිය තමයි මේ ශක්තිය ඇති කරන්නේ වගේ එකක් තමයි අපිට පේන්නේ. හැබැයි ඒ එතන පඨවියට ඒ දරා ගැනීමේ හැකියාව වරොත්තු දීමේ හැකියාව ඇති කරන්නේ වායෝ ධාතුවේ. ඒතර වායෝ ධාතුව නැතිනම් අරක සම්පූර්ණයෙන්ම එහෙමම ෂය වෙලා යනවා. දැන් ඒක හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අර ආපේ කතාව ගත්තන් පස්සේ තේජෝ ධාතුවේ බලපෑම හේතු කොටගෙන අර දියාරු පිටි ටිකේ වායෝ රූප කලාප සහ ආපෝ රූප කලාප අඩු කරනවා. ආපෝ වායෝ රූප කලාප අඩු කරනවා. එතකොට පඨවි සහ තේජෝ රූප කලාප පඨවි සහ තේජෝ බහුල රූප හට ගන්නවා. හට ගන්නකොට එතන වායෝ රූප සහ ආපෝ රූප අඩු වෙනවා. දැන් මේ අඩුවීම නිසා තමයි දියාරු පිටි ටික ශක්තිමත් ආප්පයක් හැටියට අපට ඝනකමට දැනෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපට එච්චර ඝනකමට දැනුන්නේ ඒ ඝනකමට පටවි බහුල ගතියක් දැනෙන්නේ. දැන් පටවි බහුල රූප කලාප හට ගන්නවා. ආපෝ සහ වායෝ ගුණ අඩු වෙන්නේ. ඊට පස්සේ තවදුරටත් මේකට ගින්න එහෙම නැත්නම් තේජෝ ධාතුවේ බලපෑම ඇති වෙනකොට තවදුරටත් වායෝ ධාතුව සහ ආපෝ ධාතුව ෂය වෙනවා. දැන් තවදුරටත් සෙවණු ගමන් මොකද වෙන්නේ? මේක අඟුරු වෙලා ඊට පස්සේ අලු වෙනවා. දැන් අලු වෙනවා කියන්නේ මොකද්ද? අර පටවි රූප ටික සම්පූර්ණ ලෙහෙන්න ගන්න. ඒ නිසා මහානායක හඳුරු පැහැදිලි කරනවා ඒ ආපෝ ධාතුවෙන් ඇති කරන බන්ධනය සහ වායෝ ධාතුවෙන් ඇති කරන තෙපුල් දීම නොතිබුණොත් එහෙම පටවි ධාතුවට එක් එක් හැඩතල ආකාරයෙන් පෙනී සිටින්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒතර කණුවක් හැටියට ශක්තිමත්ව ඍජු ස්තම්භයක් හැටියට අපට පෙනෙන එක මේ පටවි ධාතුවේ ආශ්චර්යයක් වගේ පෙනුනට එතන පටවි ධාතුව ක්‍රියාත්මක වෙනවා. අතින් ඇල්ලුවාට පස්සේ ස්පර්ශ වෙන්නේ පටවි ධාතුවේ තද ගතිය අපට දැනෙනවා. හැබැයි එතන මේ දරා සිටීමේ ආශ්චර්ය සිදු කරන්නේ කොමක් විසින්ද? අර ආපෝ ධාතුවේ බන්ධනය සහ වායෝ ධාතුවේ පුම්බාගෙන සිටීම. තෙපෝ දීමේ ගුණයත් එක්ක. එතකොට දැන් අර ආප්පෙට නැවත නැවත තේජෝ ධාතුව ස්පර්ශ වෙනකොට ඒකේ ආපෝ ගුණය සහ වායෝ ගුණය විසිරී යනකොට ඒක අලු ගොඩක් බවට පත් වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම විසිරී යනවා. දැන් අපිට කණුවක් වුණත් එහෙමනේ තියෙන්නේ ලීයේ ආපෝ බන්ධනය ගිලිහිලා ගියොත් ඒකෙන් අර වායෝ ධාතුවෙන් තල්ලු කරගෙන ඉන්න තෙපොල් දෙන ගතිය නැති වෙලා ගියොත් එතනින් එහාට තනි කරපිටින් ඒ ලීයත් නිකන් අලු ගොඩක් දොවිලි ගොඩක් හැටියට බිමට පතිත වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මතන මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ මොකද්ද මේවාෙහි ක්‍රියාකාරීත්වය කියලා අපට හරියට වැටහෙන්න වැටහෙන්න තමයි මේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් සිත මුදවාගෙන අනාත්ම දර්ශනය අපිට මතු කර ගන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා තමයි අපි අභිධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන වැදගත්ම කාරණේ. ඉතින් එහෙම හරියට ඒක තේරුම් ගන්න නම් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය सिद्ध වෙන්නේ කොහොමද කියන එක පරිස්සමින් හොඳට තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ නිසා ස්ප්‍රස්ටව්‍ය එහෙම නැත්නම් පොට්ටබ්බ කියන තැන අපිට හැපෙනවා, ගැටෙනවා, වදිනවා, මේක ගිහින් අනිකේ වැදුනා ඒකෙන් ඒක බිඳුන මේ විදිහට පෙනුනට ඒ පෙනෙන දේ සම්මුති වශයෙන් අපි සත්‍ය හැටියට ගන්නවා. දැන් පරමාර්ථ වශයෙන් ගත්තහම එතන සිද්ධ වෙන ක්‍රියාවලිය අර ගින්නෙන් ආප්පය සැකසුවා වගේ එතකොට ලිපේ තියෙන ගින්නෙන් නෙමෙයි ආප්පය වෙනස ඇති වෙන්නේ ඒ දියාරු පිටි ටික ඇතුළෙම සිද්ධ වෙන වෙනස්කම් වලින් තමයි ඒක සිද්ධ වෙන්නේ එතන පිටින් එකක් එතනට යන්නේ නැහැ. පිටින් එකේ බලපෑම නිසා එතන වෙනසක් නිර්මාණය වෙනවා. ඒ પરම්පරාව වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි පොට්ටම්ම කියනකොට ඒ එතන අර පිටින් වදින එකෙන් මොකක්වත් සිද්ධ වෙනව නෙමෙයි. ඒ පිටින් වදින එකේ බලපෑම නිසා එහි ප්‍රත්‍යභාවය නිසා අපේ අතනම් වැදුනේ අතේ මෙතෙක් ක්‍රියාත්මක වුණු රූප කලාපවල යම් කිසි වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස ඇති වෙනවා කියන්නේ තියෙන ඒවා පරිවර්තනය වෙනවා නෙවෙයි හටගත් හටගත් ඒවා එසනින් බිඳී යනවා අලුතෙන් හටගන්න ඒවා වෙනස් ආකාරයකින් හටගන්න. ඒ වෙනස් ආකාරයකින් හට ගැනීම අපට විඥානය විසින් හඳුනා ගන්නවා. ඒක සුඛ හෝ දුක්ඛ වශයෙන්. එතකොට මහානායක හැඳුරේක පැහැදිලි කරනවා කාය ප්‍රසාදයාගේ අනුසාරයෙන් කාය විඥාණයට දැනෙන්නා වූ රූපය ස්ප්‍රස්තව්‍ය නම් වේ. ඒ කියන්නේ කාය ප්‍රසාදයෙන් හඳුනා ගන්න රූපය තමයි ස්ප්‍රස්තව්‍ය කියලා හඳුන්වන්නේ. වර්ණ රූපාදිය මෙන් ස්ප්‍රස්තව්‍ය කියා භූත රූපයන්ගෙන් අන්‍ය වූ රූපයක් නැත. ස්ප්‍රස්තව්‍ය කියනු ලබනුයේ පඨවි තේජෝ වායෝ යන මහා භූත තුනට. එතකොට දැන් ඇසට ගෝචර වෙන වර්ණය කනට ගෝචර වෙන ශබ්දය නාසයට ගෝචර වෙන ගන්ධය දිවට ගෝචර වෙන රසය වගේ අමතර රූපයක් නෙමේ කයට ගෝචර වෙන්නේ අර මහා භූතයන්ගේම තියෙන පඨවි තේජෝ වායෝ කියන ප්‍රධාන භූත රූප හතර තමයි කයට ස්පර්ශ වෙන්නේ. ඒ නිසා තමයි ඒකේ රළු බව වැඩිපුර දැනෙන්නේ. අර වර්ණ ගන්ධ රස ආදී රූප කලා ඒවා රූප තමයි. නමුත් ඒවා ඒවා සූක්ෂමයි. ඒවා ඊටාම සූක්ෂම රූප. හැබැයි පඨවි තේජෝ වායෝ ආදිය ඊට වඩා රළු රූප. ඊට වඩා මේ රළු ගතියෙන් වැඩි. අන්නේ රළු ගතියෙන් වැඩි රූප තුන තමයි කයට ගෝචර වෙන්නේ. කාය විඥාණයෙන් හඳුනාගත හැකි වෙන්නේ. එතකොට මේ කාය විඥාණයෙන් හඳුනා ගන්නට පුළුවන් රූප තුනට තමයි තබ්බ රූපයයි කියලා හඳුන්වනවා. ස්ප්‍රස්තව්‍ය ස්ප්‍රස්තව්‍යයි කියනු ලබනුයේ පඨවි තේජෝ වායවන මහා භූත තුනට ආපෝ මහා භූතය සියුම් බැවින්ද ඇතුළට ඇද ගන්නා ස්වභාවය ඇති බැවින්ද යම් කිසිවක් හා නොගැටේ එබැවින් එය ස්ප්‍රස්තව්‍යයට නොගන්නා ලදී එතකොට දැන් මේ ස්ප්‍රස්තවය කියනකොට පටවිය දැන් පටවි තේජෝ ආයෝ කියන මහා භූත තුන ගැන විතරයි කතා කරන්නේ පොට්ටම්බ රූපය ගැන කතා කරනවා. හැබැයි අපි මහා භූත කියලා හඳුන්වන්නේ මහා භූත හතරක් ගැන කතා කරනවා. පටවි, ආපෝ, තේජෝ, ආයෝ. ඒ ආපෝ කියන මහා භූතය ස්ප්‍රස්තවය රූපයේ හැටියට ගන්නෙ නැහැ. ඇයි ඒක ස්පර්ශ වෙන රූපයක් නොවන නිසා. ඒක කාය ප්‍රසාදයෙන් ස්පර්ශ කරන්න පුළුවන් එකක් නෙවෙයි. සිතින් ස්පර්ශ කරන්න පුළුවන්. සිතට මේ හැම රූපයක්ම ගෝචර වෙනවා. හැබැයි කාය ප්‍රසාදයට ගෝචර වෙන්නේ දැන් ඇහැට චක්සු ප්‍රසාදයට හැම රූපයක්ම ගෝචර වෙන්නේ නැහැනේ. චක්සු ප්‍රසාදයට ගෝචර වෙන්නේ වර්ණ ධාතුව පමණයි. එතකොට සෝත ප්‍රසාදයට හැම රූපයක්ම ගෝචර වෙන්නේ ශබ්ද රූපය පමණයි. ඊළඟට නාසයට ඝාන ප්‍රසාදයට ගන්ධ රූපය පමණයි. දිවට රස රූපය පමණයි. අන්න ඒ වගේ කාය ප්‍රසාදයට ගෝචර වෙන්නේ ලෝකේ ඕනතරම් රූප තියෙන්න පුළුවන්. එතකොට ඒ රූප තිබුණාට කාය ප්‍රසාදයට ගෝචර වෙන්නේ පඨවි තේජෝ වායෝ කියන මහා භූත තුන විතරයි. එච්චරයි කායට ගෝචර කරගන්නට පුළුවන් වෙන්නේ කාය ප්‍රසාදයේ සැකසීලා තියෙන ආකාරය. අර ඇයි එහෙම වෙන්නේ? ඒ කායප්පසාදේ හිට ගෝචර වෙන්නේ නැත්තේ ආපෝ ධාතුව ඒක ඇතුළට බැස ගන්නා ස්වરૂපේ දෙයක්. ඒ කියන්නේ දැන් අපි පෙර දිනක මහානායක හඳුරෝ දක්වපු උපමාවක් අපි සාකච්ඡා කළා. සිමෙන්ති කුඩු ටිකකට එහෙම නැත්නම් නිකන් පාම් පිටි හාල් පිටි වගේ ගත්තත් අපිට ඒක වැටහෙනවා. ඒ වගේ සියුම් කුඩු ටිකකට අපි වතුර වක් කරනවා. වතුර වක් කරපු ගමන් අර සිමෙන්ති කුඩු ටික මොකද වෙන්නේ? අර ජලයේ ඇලෙනවා. ආපෝ ධාතුව බන්ධන ගුණයෙන් යුක්තයි. ඇලෙන ගුණයෙන් යුක්තයි. එතකොට දැන් අර සියුම් සිමෙන්ති කුඩු ආපෝ ධාතුව වටා බන්ධනය වෙනවා. ආපෝ ධාතුව ඇසුරු කොටගෙන බන්ධනය. මේ මේ කතා කරන්නේ සම්මුති වශයෙන් කතාවක්. එතකොට ඒ ආපෝ ධාතුව වටා ඇලෙනවා. ඇලුනෙන් පස්සේ දැන් සිමෙන්ති කුඩු වලින් සිමෙන්ති අර මෙතෙක් වෙලා තිබිච්ච වෙන්වෙන්ව තිබිච්ච සිමෙන්ති කුඩු ටික දැන් ඊට පස්සේ එකට ඒකාබද්ධ ඒකාබද්ධ වුනේ මොනවා නිසාද? අර ජලය නිසා. ඕනනම් ඊට පස්සේ අපිට ඒක ගුලි කරන්නට පුළුවන්, හතරස් කරන්නට පුළුවන්, වෙනත් හැඩයකට හදන්න පුළුවන්. දැන් පස් හැටියට තියෙන වෙනම ද්‍රව්‍ය ටිකක ද්‍රව්‍යයකට අපි වතුර එකතු කළාට පස්සේ ඒක මැටි බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඕන ඕන හැඩතල හදන්නට පුළුවන්. ඒ මොකක්ද එතන සිද්ධ වෙන්නේ අර ආපෝ ධාතුවෙන් පටවි ධාතු කොටාස බඳින එක. දැන් අපි පරමාර්ථ කතාවෙන්දී අපි කතා බහ කරනවා එහෙම ආපෝ ධාතුවක විතරක් වෙනම තියෙන්නේ ආපෝ ධාතු කියන තැනත් පඨවි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවා අර සිමෙන්ති කුඩු හාල් පිටි කුඩු පාම් පිටි කුඩු ඒ කියන ඊට පස්සේ පස් ඒ කියන තැන් වලත් පඨවි ධාතුව විතරක් නෙමෙයි ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම තියෙනවා. මොකද්ද තියෙන වෙනස? ආපෝ ධාතු අපි අපි ජලය කියලා හඳුනා ගන්න තැන ආපෝ රූප කලාප වැඩි. ආපෝ රූපය වැඩි එතන. ඒ වැඩි නිසා තමයි ඒක ජලය. අතන සිමෙන්ති කුඩු කියන තැන ආපෝ රූපය අඩුයි. අඩු නිසා තමයි මේ බන්ධන ගුනේ ලෙහිලා අපට අර වෙන වෙනම මේක විසිරුණු ගතියකින් පෙනෙන්නේ. ඒ විසුද්ධ ගතියකින් පෙළෙන තැන ඊට පස්සේ ඒක ඇතුළට ඒක ඇතුළට ඒක ඇතුළට ගියොත් එහෙම ඒක ඇතුළේ බන්ධන ගුණයේ යුක්ත ඒවා ටිකක් තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට දැන් පරමාණු කියන තැනට භෞතික විද්‍යාවේ ගියාට පස්සේ මේ හැම තැනකම මොනතරම් සියුම් විදිහට තිබුණා වුණත් ඒවා ඇතුළේ තියෙන්නේ පරමාණු. ඊට පස්සේ ඒ පරමාණු ආපහු විභේදනය කරලා බැලුවෙන් පස්සේ ඒව ඇතුලේ තියෙන්නේ අර උපපරමාණුක අංශු. එතකොට මෙන්න මේ වගේ ඒ ඇතුලේ තියෙන බන්ධනය අපිට පිටින් බාහිරින් මෙතන සිමෙන්ති කුඩු හැටියට වෙන්ව තියෙනවා දැන් මේ ටික එකට එකතු වෙලා බන්ධනය වෙලා තියෙනවා කියලා පෙනුනට ඇතුළත අපි සියුම්ව බැලුවොත් ඒ ඇතුළෙත් අර බන්ධන ගුණ ටික තියෙනවා. හැබැයි අපි දැන් සම්මුති කතාවේදී අපිට මේක හඳුනා ගන්න ඕන නිසා අපි බැලුවහම ජලය සහ සිමෙන්ති කුඩු කොහොමද එකට එකතු වෙනකොට අර සිමෙන්ති කුඩු ජලය වටා බන්ධනය වෙන්නේ බන්ධනය වුණාම මේක ඒකාබද්ධ වෙන්නේ කොහොමද අන්න ඒ වගේම වැඩක් තමයි රූප කලාපයක් ඇතුළත සිද්ධ වෙන්නේ රූප කලාපය ඇතුළේ පඨවි ගුණය ආපෝ ගුණය තේජෝ ගුණය වායෝ ගුණය ඒකාබද්ධව තියෙනවා එතකොට ඒකාබද්ධව තියෙනකොට එතන වර්ණ ගන්ධ රස ඕජා කියන හතරත් ඒකත් එක්ක ඒකාබද්ධව තියෙනවා. ඒතර මේ අට වෙන් කරන්න බෑ. ඒ නිසායි වට කියනවා අවිනිභෝග රූප කියලා. අවිනිභෝග කියලා කියන්නේ වෙන් කරන්න බෑ. කඩන්න බෑ. වියුක්ත කරන්නට බෑ. ඔය අට එකටමයි තියෙන්නේ. එතකොට ඒවාහි බන්ධන ගුණය හදන්න අර ආපෝ ධාතුවේ සහයෝගය එතන ක්‍රියාත්මක වෙනවා ඒ ආපෝ ධාතුව අර විදිහට ඇතුළට බැස ගන්න, අලව ගන්න ගතියෙන් යුක්ත නිසා දැන් එතකොට අපි පස් වලට වතුර දාලා ඊට පස්සේ අපි ඒ ටිකෙන් මැටි සකස් කළාට පස්සේ අපිට ස්පර්ශ කළාම අර පටවි ගුණය ස්පර්ශ වෙනවා. හැබැයි ආපෝ ගුණය තියෙන්නේ ඒ පටවි ගුණය ඇතුලේ බැසගෙන. සිමෙන්ති ටිකට වතුර දැම්මට පස්සේ ඒකෙන් ගුලියක් හරි ඒකෙන් මේ කොන්ක්‍රීට් එකක් හරි සකස් කළාට පස්සේ අපිට ඒකේ පටවි ගුණය දැනෙනවා තේජෝ ගුණය දැනෙනවා ඒකේ මොලොක් ගතියක් ආදිය හෝ රළු ගතියක් දැනෙන්නට පුළුවන් නමුත් ඒ ඔක්කොම අංශු ටික බන්ධනය කරලා තියෙන ආපෝ ගුණය ඒක ඇතුලේ තියෙන්නේ ඒකෙන් තමයි බන්ධනය කරලා දෙන. එතන බන්ධනය කරපු එක ස්පර්ශ වෙන්න බන්ධනය වෙච්ච ටික තමයි ස්පර්ශ වෙන්නේ. අන්න වගේ තමයි මේ අපි බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගිහලා මූලික රූප කලාපයක් ගත්තාම ඒ රූප කලාපයේ ඇතුළෙත් ඔය සංසිද්ධිය තමයි සිද්ධ වෙලා තියෙන්නේ සියල්ල ඒකාබද්ධ වෙලා බන්ධනය වෙලා තියෙන අතර බන්ධනය වෙච්ච දේවල් ටික අපට ස්පර්ශ වෙනවා හැබැයි අර බන්ධන ගුණය කාය ප්‍රසාදයට ස්පර්ශ වෙන්නේ නැහැ අන්න ඒ නිසා තමයි පොට්ටබ්බ කියන රූපයේදී ආපෝ ධාතුව පැත්තකින් තියලා එතනදී පඨවි තේජෝ වායෝ කියන ධාතු හත් තුන ගැන විතරක් කතා කරන්නේ ඒ හේතුව නිසායි. ආපෝ ධාතුව උත්සන්නව ඇති ජලය ස්පර්ශ කළත් කාය ප්‍රසාදයේ ගැටෙන්නේ එහි ඇති ඉතුරු ධාතු තුන පමණයි. භූතයන් අතරින් වඩාම ස්පර්ශය දැනෙන්නේ පඨවි තේජෝ භූත දෙකෙන්ද. එතකොට දැන් අපි වතුර අල්ලනකොට අපි හිතමු දැන් සමහර වෙලාවට ගඟේ මුහුදේ එහෙම නැත්නම් ජල තටාකයක නාන්න ගියොත් අපිට අතින් අපි හයියෙන් ඔහොම වතුරට පහරක් ගැහුවොත් අපේ අත පුපුරු ගන්න මට්ටමට අපට වේදනාවක් එන තද පහරක් වදේ. එතකොට ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා ඕනනම් මේ වතුර පීඩනය වැඩි කරලා ගස් ගල් පවා පෙරලන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසානේ සුනාමියෙන් අර විදිහට මහා ගස් ගල් පවා පෙරළුනේ. ඊළඟට අර යකඩ ඇඹරුනේ. එතකොට ආපෝ ධාතුවෙන් එහෙම කරන්න පුළුවන්. ඊළඟට ඒ ආපෝ ධාතුව තවත් තීව්‍ර කළොත් ඕනනම් අපට යකඩ පවා කපන්නට පුළුවන් ජලය. ඒ තරම් තියුණු කරන්න පුළුවන්. ඒ මොකක් නිසාද? ආපෝ ධාතුවෙන් නෙමෙයි ඒක කරන්නේ. ඒ ජලයේ තියෙන පටවි බහුල පටවි ගුණය තමයි අර විදිහට අපට අර ගැහුවාම අතට රිදෙන්නේ. ඊළඟට අර විදිහට ගස්ගල් වලට බලපෑම් ඇති කරලා තල්ලු කරලා ඒවා අඹරවල වෙනස්කම් ඇති කරන්නට පුළුවන් වෙන්නේ ඒ පටවි ධාතුවේ බලපෑම හේතු කොටගෙන. එතකොට ඒ නිසා ආපෝ ධාතුව ජලය කියලා ගත්තහම ඒ ජලයේ භූත රූප හතරම තියෙන නිසා අපිට ඒ ජලය ස්පර්ශ කළාම දැනෙන්නේ ආපෝ ගුණය නෙමෙයි එක්ක පටවි ගුණය එහෙම නැත්නම් ඒක රත් වෙලා හරි සිසිල් වෙලා හරි තියෙනවනම් ඒ උණුසුම් බව දැනෙන්නට පුළුවන් ඊළඟට එහි ක්‍රියාත්මක වෙන වායෝ ගුණය දැනෙන්නට පුළුවන් සුලඟින් ගස්ගල් සුළඟින් ගස් පෙරලී යන්නේ ගොඩනැගිලි බිඳ වැටෙන්නේ වායෝ ධාතුවේම පහසින් නොව එහි වූ පටවි ධාතුවේද සැපෙන්නේ. එතකොට ඒ ගස් ගල් වලට බලපෑම් ඇති කරන්නේ හුදෙක් වායෝ ධාතුව විතරක් නෙමෙයි සුළඟ තමයි මාධ්‍ය වෙන්නේ. සුළඟින් තමයි මේ තල්ලු කිරීම කරන්නේ දැන්. නමුත් ඒ බලපෑම ඇති කරන්නට එහි තියෙන පටවි ධාතුව හේතු වෙනවා. දැන් මේක පරිස්සමින් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ එක් තැනක තියෙන පටවි රූපයක් තව තැනකට ගසාගෙන යනවා වගේ අපට පේන්නේ ඉදිරියෙන් ඉදිරියෙන් රූප කොටාස ඇති වෙන එක. ඒක කයත් එහෙමයි බාහිර ලෝකෙත් එහෙමයි. අපි ඉහතදී සිහිපත් කළා මේ උදාහරණ හැටියට ධර්මදේශනවලදීත් අපි කියලා තියෙනවා දැන් තොරණක පුවරුවේ විදුලි බල්බ සවි කරලා තියෙනවා. ඒ විදුලි බල්බ වලට වෙන්න පුළුවන් දේ දැල්වීම සහ නිවීම පමණයි. ඒකෙන් ඒකට තනකින් තනකට යන්න බෑ. ඒ අර පුවරුවේ සවි කරලා තියෙනවා. දැල් වෙන්න පුළුවන් නිවෙන්න පුළුවන්. එච්චරයි. හැබැයි මේ විදුලි බල්බ වලින් චලනය වෙන යම් යම් දේවල් පෙන්නවා. බුද්ධ රශ්මි මාලාවන් එහාට මෙහාට විහිදෙනවා, කැරකෙනවා. දැන් අර විදුලි බල්බ කැරකෙන්නේ නැහැ. ඒවා එහාට මෙහාට චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැතුව ස්ථාවරව තියෙන විදුලි බල්බ වලට වෙන්න පුළුවන් දැල්විලා නිවෙන එක විතරයි. ඒ දැල්වි නිවීම කියන මේ සංසිද්ධිය පාදක කොටගෙන අපට පුළුවන් යම් යම් සටහන් නිර්මාණය කරන්න චලන සටහන්. ඒ කොහොමද කරන්නේ? එක බල්බ් එක හැඩයකට බල්බ ටිකක් දැල්විලා ඊට පස්සේ ඒ ටික නිවෙනකොටම ඊළඟට ඊළඟට ඊළඟට තියෙන බල්බ ටික දැල්වෙනවා. එතකොට මේ ආලෝකය හැට ගමන් කරනවා වගේ පේනවා. එතකොට ඒ දෙම තමයි මේ ශරීරයේ බාහිර අවකාශයේ රූප කලාපවල සිද්ධ වෙන්නේ රූපයකට තනකට තනකින් තනකට යන්න බෑ. රූපයට කරන්න පුළුවන් යම් තැනක ඇති වෙලා හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙලා එහි නිරුද්ධ වීම පමණයි. එතකොට මේ තනකින් තනකට යනවා වගේ පේන්නේ කොහොමද? අර වායෝ ධාතුවේ බලපෑම නිසා මෙතන ඇති වෙච්ච රූප කලාපේ එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට වායෝ ධාතුවේ බලපෑම නිසා ඊට පොඩ්ඩක් එහයින් රූප කොටස හටගන්නවා. ඒකත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඊට පොඩ්ඩක් එහයින් රූප කොටස නිරුද්ධ වෙන අර වායෝ ධාතුවේ තෙපුල් දීම, තල්ලු කිරීම කියන බලපෑම හේතු කොට. ඊට පස්සේ ඒකත් නිරුද්ධ වෙනවා. ඊට එහයින් ඊට එහයින් ඊට දැන් ওই විදිහට ප්‍රයාත්මක වෙනවා. එතකොට ඒ විදිහට මේ චලනයන් ඇති කරන්නේ වායෝ ධාතුවේ. හැබැයි චලනය ඇති වෙනකොට අර ගස්කල් අඹරන්න බිඳින්න කඩන්න යකඩ ඇඹරෙන්න අර ගල් යකඩ ආදිය විදින්න පුළුවන් මට්ටමට ඒකට ඒ තීව්‍රතාවය ඇති කරන්නේ පටවි එහි තියෙන පටවි ධාතුවේ. ඇයි පටවි ධාතුවේ ගුණය තමයි කර්කශ බව. තියුණු බව, කැපෙන ගතිය. එතකොට තද ගතිය. මේවා පටවි ධාතුවෙන් ඇති කරන ගුණාංග. එතකොට යමක් කපන්නට පුළුවන් වෙන්නේ, තියුණු කරන්න පුළුවන් වෙන්නේ, උල් කරන්න පුළුවන් වෙන්නේ, මෝහත් කරන්න පුළුවන් වෙන්නේ. ඒක කඩාගෙන විනිවිද යන්නට පුළුවන් වෙන්නේ. එහි තියෙන පටවි ගුණය නිසා. එතකොට සෑම තැනකම ආලෝකේ වායුවේ පවා පටවි ගුණය තියෙන නිසා ඒ වයින් යම් යම් බලපෑම් ඇති කරන්නට පුළුවන් පටවි ධාතුවෙන් කරන බලපෑම්. ඒකේ තියෙන වායෝ ධාතුවෙන්, එහි තියෙන තේජෝ ධාතුවෙන් බලපෑම් නැති කරන්නට පුළුවන්. එහි තියෙන ආපෝ ධාතුවේ බලපෑම් නැති කරන්න පුළුවන්. සෑම වස්තුවකම භූත රූප සතර ඇති බැවින් යම්කිසි වස්තුවක් කයෙහි ගැටෙන කලෙහි එහි වූ පඨවි තේජෝ වායෝ යන භූත තුනම එකවර ප්‍රසාදයේ ගැටේ. එහෙත් කාය විඥානයේ උපදිනේ එකවර ස්පර්ශ වූ ධාතු තුනෙන් එකක් පමණක් ගැනීම. උත්සන්න ධාතුවගේ වශයෙන් හා පුද්ගලයාගේ බලාපොරොත්තු වේද සැටියට කාය විඥානයගේ ඉපදෙවි. මේක ඉතාම වැදගත් කාරණයක්. දැන් කයට ගෝචර වෙන රූප තුනක් තියෙනවානේ පඨවි තේජෝ වායෝ කියලා. දැන් ඇහැට නම් වර්ණ ධාතුව විතරයි. ආය වෙන මොකක්වත් නැහැ. කනට ශබ්ද රූපය පමණයි. නාසයට ගන්ධ රූපය පමණයි, දිවට රස රූපය පමණයි, කයට පොට්ටබ්බ රූපය කියවට එතන පඨවි තේජෝ ආයෝ කියලා කරුණු තුනක් තියෙනවා. පඨවි ධාතුව කර්කශාකාරයෙන් දැනෙනවා, තේජෝ ධාතුව උණුසුම සිසිලසාකාරයෙන් දැනෙනවා, වායෝ ධාතුව ඊට වඩා තෙපුල් දෙන්න තල්ලු කරන ආකාරයකට දැනෙනවා. දැන් එතකොට යම්කිසි රූපයක් අපේ කයට ගෝචර වෙනකොට එහෙම නැත්නම් කයේ හැපෙනකොට එතන පඨවි ගුණයක් හැපෙනවා, තේජෝ ගුණයක් හැපෙනවා, වායෝ ගුණයක් හැපෙනවා. මේ රූප තුනක් එකවර හැපෙනවා. හැපෙනකොට දැන් කාය විඥානේ උපදින්නේ රූප තුනේ කුමක් අරමුණු කොටගෙනද? දැන් අර පසුගිය දවසක එක කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවේ අපි S2ෙන්ම අපිට S2ක් තියෙනවා. එතකොට S2ෙන්ම රූප ගන්නකොට චක්කු විඥානයේ පහළ වෙන්නේ දෙකම එකතු කරගෙනද එකකින් පහළ වෙන එකකින්ද කොහොමද පහළ වෙන්නේ කියලා. ඉතින් අපි එතන සිහිපත් කළේ ඒකයි. ඒ එකින් එක මොකද දෙකක් අරගෙන චක්කු විඥානයක් පහළ වෙන්න එක එක එක සිතකට අරමුණු දෙකක් ගන්නට බැහැනේ එක සිතකින් ගන්න පුළුවන් එක අරමුණක්. එතකොට ඒ එක එක අරමුණක් ඇති කර ග්‍රහණය කරමින් තමයි විඥානය පහළ වෙන්නේ. නමුත් මේව වේගවත්ව සිද්ධ වෙන නිසා අර දෙකෙන්ම අරගෙන දෙන සටහන් ඒ දෙක ඊටාම සූක්ෂමව ඊටා ඉක්මනින් ඒ දෙකම ගන්න පුළුවන්. ඒ ගන්නකොට තමයි නිවැරදිව අරමුණ පිළිබඳව යම්කිසි හැඳිනීමක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මේ කයට පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුනක් එකවර ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙනකොට දැන් ඒකෙන් කොයි කාර්මණු කරගෙනද කාය විඥානේ පහළ වෙන්නේ කියන ගැටලුවක් එනවනේ. ඒක මහානායක හරු පැහැදිලි කරනවා කාය විඥාණයෙන් පහළ වෙන්නේ වඩා උත්සන්න වූ ධාතුව අරමුණු කොටගෙන හෝ එහෙම නැත්නම් පුද්ගලයාගේ බලාපොරොත්තු ඒ හැටියට තමයි කොයිකද දැනෙන්නේ කියන එක තීරණය. දැන් ඒකට උදාහරණ දක්වනවා. ගලක් පයසපුන කල්හි ගලෙහි තේජෝ වායෝ ධාතු දෙකද කාය ප්‍රසාදයේහි ගැටෙන මුත් එහි උත්සන්නෝ පටවි ධාතුව අරමුණු කර අරමුණු කරමින් කාය විඥානය උපදේ. දැන් ගලක් කකුලේ හැප්පෙනකොට මේ ගල කියලා තන පටවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ඔක්කොම ටික තියෙනවා. තිබුණා වුණාට කයට ස්පර්ශ වෙන අරමුණු තුනක් තියෙනවා. පටවි තේජෝ ආයෝ. දැන් ඒකේ යම්කිසි උණුසුමකුත් තියෙනවා. සිසිල් බවක් උණුසුමක් තියෙනවා. වායුවකුත් තියෙනවා. හැබැයි ඒ දෙකෙන් එකක්වත් දැනෙන්නේ නැහැ. ඒ වෙලාවට අර ගලේ පටවි ගුණය, තද ගතිය, කර්කශ ගතිය තමයි අපිට ප්‍රබලව කයට දැනෙන්න. ඒ මොකක් නිසාද? උස්සන්න උත්සන්නතාවය නිසා. ගිනි අඟුරක් පෑගුණ කලෙහි එහි පටවි වායෝ දෙක ඇතද තේජෝ වායෝ උත්සන්න බැවින් තේජෝ ධාතුව අරමුණු කොට කාය විඥානය උපදව. අර ගිනි අඟුරක් කියන තැනත් අර රූප කොටාස ටික ඔක්කොම තියෙනවා. තිබුණා වුණාට එතන අනිත් ඒවා යටපත් වෙලා ඒ තේජෝ ගුණය වඩා ප්‍රකටව කයට දැනෙන්න බඳුනේ තිබෙන බත මෘදුද තදදයි විමසනු පිණිස බත් කැටයක් ගෙන තද කරන කල්හි එහි තේජෝ වායෝ ධාතු ඇතද පුද්ගලයාගේ බලාපොරොත්තුවේ හැටියට පටවි ධාතුව අරමුණු කොට කාය විඥානය උපදින. අන්න බලාපොරොත්තුවේ හැටියට කියන්නේ. දැන් අපි බත්තටයක් හෝ බත්තට කීපයක් අරගෙන මේක හොඳට තැම්මිලාද කියලා අපි පොඩි කරලා බලනකොට ඒකේ යම්කිසි සිසිලසක් හෝ උණුසුමකුත් අපට දැනෙනවා. ඊට පස්සේ ඒකේ වායෝ ගුණයකුත් දැනෙනවා. හැබැයි එකක්වත් අරමුණු කරන්නේ නැහැ. අරමුණු කරන්නේ එහි මොලොක් බව හෝ තද බව. එතකොට තද බව හෝ මොලොක් බව කියලා කියන්නේ පටවි ධාතුයේ ගුණාංගය. දැන් අපි මේ බත්තට ටික මිරිකලා බලන්නේ මොකටද මේක තැඹිලාද නැද්ද කියලා දැනගන්නේ මොලොක්ද තදද කියලා බලන්න. එතකොට අපේ ඉලක්කය තියෙන්නේ ඒක. අන්නේ වගේ පුද්ගලයා දැනගන්නට උත්සාහ කරන්නේ කුමක්ද? ඒ ඒ මනෝභාවයට අනුව Tamanට දැනෙන දේ වෙනස් වෙනවා. එතකොට කයට කාය විඥානයේ හටගන්න ක්‍රම දෙකක් තියෙනවා. කයට ස්පර්ශ වෙන ආරම්මණයගේ වඩා යම් ධාතුවක්ද උත්සන්න, ඒ කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන තුනෙන් කවර ධාතුවක්ද උත්සන්න, ඒ උත්සන්නතාවයේ මත ඒ ආරමුණු කරමින් කාය විඥානය පහළ වෙනවා. ඒක ක්‍රමයක්. අනිත් එක තමයි උත්සන්නතාවයේ මොකක් වුණත් අපි අරමුණු කරන්නේ කුමක්ද? දැන් අපි අපේ ශරීරයට සුළඟ වදිනකොට අපි ඒ සුළඟේ සිසිල් ගුණයද උණුසුමද අරමුණු කරන්නේ. එතකොට තමයි පොයි හරිම රස්නේ, හරිම සීතලයි. එතකොට මේ රස්නය සහ සීතල අපට ගෙනත් දෙන්නේ වායෝ ධාතුවෙන් උනාට අපේ වායුව ගැන කතාවක් නැහැ. රස්නය සීතල ගැන තමයි අපි එතනදි කතා කරන්නේ. ඇයි අපි අරමුණු කරන්නේ ඒක. අපේ අවධානයට යොමු වෙන්නේ ඒක. ඒ නිසා. සුලඟෙහි පඨවි තේජෝ ධාතු දෙක ඇතද වායෝ ධාතුව ගැන අපේක්ෂාවෙන් සුලඟට කයලවන්නා වූ තැනැත්තාට සුලං වැදීමේදී වායෝ ධාතුව අරමුණු කොට කාය විඥානය ඉපදේ. ඒතර වායෝ ධාතුවේ අපි එතනදී සුලඟට අපි කය යොමු කරන්නේ ඒ සුලඟ කියන සංඥාවත් එක්කලා නම් එතකොට අපිට වායෝ ධාතුවේ ස්පර්ශය තමයි දැනෙන්නේ. සුලගේ සිසිල් පහස ලබනු පිණිස කයට සුලංගස්වා ගන්නා උතනත්තාට එහි වූ තේජෝ ධාතුව ගනිමින් කාය විඥානය දැන් අපි හිතමු දැන් ගොඩක් දාඩිය වැඩි ඒ නිසා පොඩ්ඩක් ෆෑන් එක දාගෙන ඉන්න ඕන වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කරගන්න ඕන කියලා අපි ඒක ක්‍රියාත්මක කරනකොට හෝ එහෙම නැත්නම් ස්වභාවික සුළඟකට අපේ කය යොමු කරනකොට එතකොට අපේ අරමුණ මොකක්ද අර අධික තේජෝ ගුණය යටපත් කරලා සිසිල් බවක් ඇති කර ගැනීම. ඒතර වායුව තමයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වුණාට අපේ ඉලක්කය තියෙන්නේ සිසිල් ගුණය. ඒ නිසා අපට සිසිලස අරමුණු කරමින් තමයි සිසිලස කියන්නේ මොකද්ද? තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ අඩු බව. ඒක අරමුණු කරමින් තමයි කාය විඥානය උපදින්නේ. මෙසේ ඒ ඒ ධාතුන්ගේ උත්සන්නතාවයේ සැටියට හා පුද්ගලයාගේ බලාපොරොත්තුවේ සැටියට කාය විඥානය උපදින හැටි තේරුම් ගත යුතුයි. එතකොට ධාතුන්ගේ උත්සන්නතාවය මත හෝ එහෙම නැත්නම් පුද්ගලයාගේ බලාපොරොත්තුව මොන පැත්තකටද යොමු වෙන්නේ කියන කාරණේ මත. දැන් අපිට චක්කෝ චක්කෝ විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන වලදී මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මොකද එකම රූපයයි අරමුණු වෙන්නේ. වෙන වෙන රූප අරමුණු වෙන්නේ. හැබැයි කාය විඥානයේදී අපිට ඒ එබඳු විග්‍රහයක්, එබඳු විශ්ලේෂණයක් අපට අවශ්‍ය වෙන්නේ මොකක් නිසාද? එහෙම නැත්නම් අපට ඕන නිසා ඒ විශ්ලේෂණය කරනවා නෙවෙයි එතන සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. එතකොට ඒ මේ වෙනස ඇති වෙන්නේ එකවරම ධාතුන් තුනක් පඨවි තේජෝ වායෝ කියන ධාතු තුනක් අරමුණු වෙනවා. ඒ තුනක් අරමුණු වෙනකොට මොකකටද අවධානය යොමු කියන කාරණා. ඉතින් දැන් අපිට මනස ගැන ගත්තහමත් මේක ඊටාම ප්‍රකට වෙනවා. මනසින් මොකක්ද අපිට පැමිණෙන අරමුණ කුමක් වුණත් අපි මනසින් ඒ දිහා බලන්නේ කොහොමද? හිතන්නේ කොහොමද? කල්පනා කරන්නේ කොහොමද? ඒ අනුව තමයි අපිට ඒක දැනෙන්නට ගන්න. උදාහරණයක් හැටියට කෙනෙකුගේ අභාවය. අභාවය කියන එක අපි මනසින් හඳුනා ගන්න. ඒතර මනසින් හඳුනා ගන්නකොට අපි ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අපි ඒ පිළිබඳව ඇති කරගන්න අපේක්ෂාව මොකක්ද? අපි ගැන හිතන්නේ කොහොමද? ඒ අනුව තමයි ඒකෙන් ශෝකය උපදිනවද, සතුටක් උපදිනවද, ධර්මය දකින්නවද කියන එක තීරණය. අපේ හතුරෙක් මැරුණේ කියලා අපි දකිනකොට අපට සතුටක් ඇති වෙනවා. අපේ මිතුරෙක් මැරුණේ කියලා හිතනකොට අපට කනගාටුවක් ඇති වෙනවා. මරණේ යථා ස්වභාවය දකිනකොට අපට ප්‍රඥාව උපදින්නට පුළුවන්. එතකොට එකම සිද්ධිය සම්බන්ධව අපේ අපි ඒක බලන විදිහත් එක්කලා තමයි අපිට පෙනෙන විදිහ වෙනස් වෙන්නේ. ඒක මනසේ තියෙන විශේෂ ගුණයක්. ඒක මේක මෙතනට අදාළ නැහැ. දැන් මෙතන මේ කාය විඥානේ ඉපදෙදි කාය විඥානේ කියන්නේ සිතක්නේ. දැන් අර විදිහට කයට ස්පර්ශ වෙන කාරණා ගණනාවක් තියෙනකොට ඒ ගණනාවෙන් අපි කවර දෙයකටද අවධානය යොමු කරන්නේ? අන්නේ අවධානය යොමු කරන දේ වඩා ප්‍රකටව දැනෙන්නට පටන් ගන්නවා. හොඳයි එහෙනම් අපිට ඊළඟ සතියේ පැහැදිලි කරගන්න තියෙන්නේ භාව රූප පිළිබඳව. ඒකත් බොහොම විචිත්‍ර වූ කතාවක්. ඒ වගේම ඊටාම සූක්ෂම හුඟා දෙනාට ගැටලු මතුවෙන කාරණයක් එතන තියෙන්නේ කතා කරන්න. ඉතින් අපි ලබන සතියේ ඒ පිළිබඳව කතා කරමු. මම හිතන්නේ අපිට ලබන සතියේ දිනයේ යෙදෙන්නේ අප්‍රේල් මාසේ 18 වෙනිදා. මේ 18 මම හිතන්නේ ගැටලුවක් නැහැ සියලු දෙනාට. ඒතකොට අලුත් අවුරුදු ඉවර වෙලා නිසා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න මම හිතනවා ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. ඒ නිසා අපි ලබන සතියේ ධර්ම සාකච්ඡාව පවත්වනවා. අපිට ලබන සතියේ කතා කරන්නේ භාව රූප පිළිබඳව. එහෙනම් අද දවසේ අපි දේශනාව මෙතනින් නිමවටපත් කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.